තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චෝදිතා දේව දූතේ ඊයේ පමච්ඡන්ති මානවා හේ දීඝරත්තං දෝචේ සීහේන කායෝ පගානවා යේ චකෝ දේව දූතේ ඊ සංකෝ සක්පුරිසාහිත චෝදිතා නප්ප මච්ඡන්ති අර්ගය සම්මේ කුදාචනන්ති ආත්මසෝරසී සද්ධා බුද්ධ සම්පන්න ඕනෑමකින් මේ දිනවල දිනාම දැන් සෝදානම් වෙන්නේ සසර දුකින් නිවීම පිණිස ලෝකදා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදර්ශනය කරන්නේ. ඒ නිසා හැම දිනම ඔය කය නිසලව තියනවා වගේ හිතත් නිසලකනකොට නොයෙක් මේ කරුණු වල ගොන්නට නොදී බොහෝම වූමනාවි සුලභවන් කෙරෙහි සිටි පැහැදීම ඇති කරගෙන දුන්නේ ධර්මයේ සෝනේ සංකෝණය අපි ඇතුළට නොපෙනුනත් අපි නොදන්නවා වුණත් සමහර විටක අපිට පිළිගන්න බැරි වෙනවා. අපි හැවිදින අපි හැම කෙනෙක්ම යන සංසාරගත ස්වභාවයේ ලෝක සත්‍යයට මනාකොට වෙනන්නට ලෝකයේ ඇති දුක් ස්වභාවය මොනවාද පෙන්වන්නට බුදුරජාණන් වහන්සේ මේ පිටක මේ ක්‍රම වේදයන් එහිලා මේ සසර ධාතු ගති සසර ධාතු ජීවිතවල සත්‍ය විඳින දුක් ස්වභාවය අනුකම්පාවෙන් නම් පමණකට හෝ නාවදර සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රය. සමදාම ටිකක් ගැඹුරු දහම් කතා කරන නිසා අපේ ජීවිතයේ සාමාන්‍ය කුසල අකුසල මට්ටම අතහැරෙන්නේ. ඒකත් පෙන්වලා දෙන්න. ධර්මයේ අත්මාදී බව ඇති වෙන්න සතර ස්වභාවය තේරුම් කරලා දෙන්න පුළුවන් කමක් තියෙන නිසා මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරේ දේවදූත සූත්‍රයෙන් ආරම්භ කරනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩි ඉන්න කාලෙදී වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා මහණෙනි කියලා. ඒ වික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාගතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා මහණෙනි දොරවල් ජනල් සහිත දොරවල් සහිත ජීවල් දෙකක් තියෙනවා නම් ඒ ජීවල් දෙක මැද ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයාට පේනවා මේ ගෙදර ඉඳන් අනිත් ගෙදරට අනිත් ගෙදරට මේ ගෙදරට කෙනෙක් කියනකොට ආවොත් හෝ ගෙයින් පිටකලා කෙනෙක් ගියොත් හෝ ගේ යවත ඔබමව හිතෙනවා අර තියෙන පුරුෂයාට පේනවා මහණෙනි හරියටම ඒ වගේ මම මිනිස්සට ඉක්මෝ දිවසින් දකිනවා හීනෝද සනීපෝද කැහැපත්ූද දුකවනෝද මනා ගති ඇති වූද නොමනා ගති ඇති නැති සුගතියෝද දුගතියෝද සත්‍යයන් ඉපදෙන මැරෙන හැටි විශේෂයෙන් හොඳටම මට තේරෙනවා. මහණෙනි මෙලව යම් කෙනෙක් මට තේරෙනවා මේ මනුස්ස ලෝකෙ ඉන්නකොට කයින් සුචරිත කරලා වචනේ යහපත්ව හැසිරিলা සිතින් යහපත්ව හැසිරিলা සම්මා දිට්ඨිය ඇතුව සම්මා දිට්ඨි කර්ම සමාදානයෙන් යුක්තව ආර්යයන් වහන්සේලාට සමන බ්‍රාහ්මණයන්ට දොස් නොකිය ආර්යයන් උපවාද නොකොට මරණයන් මැත්තේ දෙවියන් අතර ඉපදිලා ඒ දිව්‍ය සම්පත් අනුභව කරන සත්‍ය මහණෙනි මම දකිනවා. ඒ වගේම මනුස්ස ලෝකේ ඉපදලා කයින් වචනයෙන් හිතෙන් සිතරිතේ හැකරිලා සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කර්ම සමාදන් වෙලා ආර්යයන්ට උපවාදන කොට මරණින් මත්තේ මනුස්ස ලෝකේ මිනිස්යන් අතර ඉපදලා ඉන්නවා දකින්නවා. ඒ වගේම මහණෙනි මම දකින්නවා මනුස්ස ලෝකේ මිනිසුන් අතර ඉපදිලා කයෙන් දුස්චරිත කරලා වචනයෙන් දුස්චරිත කරලා සිතෙන් දුස්චරිත කරලා මිච්ඡා දිට්ඨිය ඇති කරගෙන මිච්ඡා දිට්ඨි කර්ම සමාදන් වෙලා සමන බ්‍රාහ්මණයන්ට ආර්යයන්ට දොස් කියලා නොඑක් අකුසල කර්ම සමාදාන හේතුයෙන් හේතුලෝකෙ ගිහිල්ලා ඉපදලා ඉන්න අයත් මම දකිනවා. ඒ වගේම මහණෙනි මම දකිනවා ජීවත් වෙන්නකොට කයෙන් වචනයෙන් හිතෙන් උච්චරිත කරලා මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි කර්ම සමාදානෙන් යුක්තව ආර්යයන්ට උපවාද කරලා මරණයන් මැත්තේ තිරසං ආත්මවල ඉපදිච්ච අයත් මට පේනවා. ඒ වගේම මහණෙනි ජීවත්ව ඉන්නකොට කයෙන් වචනයෙන් හිතින් දුක්චරිත කරලා මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි කර්ම සමාදන් වෙලා සමුග්‍රාහ්මයන් කායෙන් දුකෝ වාද කරලා මරණින් මත්තේ නිරේ උපන්න වේදනයෙන් වෙච්ච සංකේතම් දකිනවා මේ විදිහට මහණෙනි කර්ම සමා අකුසල කර්ම සමාදාන හේතුයෙන් නිරේට ගිහාම ඒ නිවේ පාලකය මොකද කරන්නේ වෙන වෙනම ඒ නිවි සත්‍යයේ නිවේ නිම වෙච්ච ඒ පුද්ගලයාව අල්ලගෙන ගිහිල්ලා යම රජුණන් දක්වනවා දේවයන් වහන්සේ මේ පුරුෂයා මනුස්ස ලෝකේ ඉපදිලා මිනිසුන් අතර ඉපදිලා මවට උපකාර කළ කෙනෙක් නෙමෙයි පියාට උපකාර කළ කෙනෙක් නෙමෙයි සමන බ්‍රාහ්මණයන්ට උපකාර කළ කෙනෙක් නෙමෙයි ස්වාම පුරුෂයන්ට උපකාර කළ කෙනෙක් නෙමෙයි තමන්ගේ කුලයේ වැඩිහිටි වැඩිමහල් සහෝදරයන් පුදු කෙනෙක් නෙමෙයි ජීවිතේම වර්ධවා හැදිච්ච කෙනෙක් සුදුසු බඳුවම දෙන්නට කියලා. ඒ වෙලාවේදී මේ යම රජුගේ මේ පුරුෂයා ඉදිරියට ගෙන්නලා මේ ලක්ෂි මේ කරුණ විචාරණය ධර්මයේ සඳහන් වෙනවා ඒ අපායේ තියෙන දුක්ඛ දායක ස්වභාවය කොච්චරද කියනවා නම් ඒ යම රජුවත් කැමති නැහැ මේ සත්‍ය දුකටපත් වෙනවට යම් පමණක හෝ කුසල් සිතක් සිහිපත් කරවන අදහසින් තමයි මේ වගේ කරුණු විචාරවන්නේ කියලා. නමුත් මේ සත්‍යයන්ගේ අකුසලයේ කොච්චර බලවත්ද කියනවා නම් ඉතා චූටි කුසලයක් තිබුණා ඒ කුසලයේ වෙලාවට මතු කරවන්නේ නැහැ. ඉතින් යම රජුව ඒ පුරුෂයාගෙන් අහනවා මිනිස්සෙක් වෙලා මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන නුඹ සිත කය වචනය කියන සම්බුරින් කලනදම් නොකලේ යහපතක් නොකලේ මිනිස්ය අතර පහළ වෙච්ච පළවෙනි දේව දූතයවන් දැක්කේ නැද්ද කියලා මේ පුරුෂයා කියනවා ස්වාමීන් වහන්සේ මම දැකලා නැහැ. මෙතනදී දේව දූත කියනකොට දෙවියන්ගේ දූතයා දෙවියන්ගේ පණිවිඩ කරුවා කියන අදහසයි දේවදූත කියලා කියන්නේ. නමුත් මෙතනදී මේ ශාසනයෙන් බැහැර අනිත් ශාසනවල අඳුන දෙවියෙක් කියන්නේ සඳහන් වෙන්නේ දේව කියන වචනේ අර්ථය බෙදනවා කොටස් තුනකට උප්පත්ති දේව සම්මුති දේව, උත්පත්ති දේව, විසුද්ධ දේව කියනවා. සම්මුති දේව කියලා කියනවා රටක රජවරුන්ට ඒ ඒ ප්‍රාන්තයක ප්‍රදේශයක ඉන්න ප්‍රභූවරයාට රජු කර්තිවන්ට කියනවා. දේවයන් වහන්සේ කියලා කතා කරන්නේ ඒ දේව කියන අදහස නිසා. ඒ නිසා ඒ වගේ ඇස්තුනොත් සම්මති වේ. ඡාතම් ආරාධිතේ තවකුසාව යාම කුතිකා වේ දිව්‍ය ලෝකවල ඉපදිලා ඉන්න අයට කියනවා උත්පත්ති වේ. බුදු පතේ බුදු මහරහතන් වහන්සේලාට කියනවා විසුද්ධි වේ කියන්නේ. ඉතින් මෙතන දේව දූත කියලා කියන්නේ එයන් දූතයා කිව්වේ කවුද? විසුද්ධි දේවානම් දූතා දේවදූතා ඒ විසුද්ධි දෙවියන්ගේ දූතිය විසුද්ධි දෙවියන්ගේ පණවිඩය බුදු පතේ බුදු මහරහතන් වහන්සේලා ලෝකිත දෙන පණවිඩයයි මේ දේවදූතිය කියලා කියන්නේ ඉතින් යම රජු වහන්සේ මුඹ පළවෙනි දේවදූතය දැක්කේ නැද්ද නෑ මම පළවෙනි දේවදූතය දැක්කේ නෑ උඹ දැක්කේ නැද්ද දැකලා නැද්ද මිනිසුන් අතර පහළ වෙච්ච කිසිම වැටහීමක් නැති කිසිම දෙයක් ගැන නොදන්නා තමන්ගේ මල මුත්‍රා ගොඩේ උගේ වැටිලා ඉන්න උන්චි කුඩාම කුඩා දරුවෝ දැකලා නැද්ද වහන්සේ දැකලා තියෙනවා. කරුණු කාරණා තේරෙන වැඩි හිටි බවට පත්වෙච්ච ඒ ඔබට හිතුනේ නැද්ද මේ කුඩා දරුවගෙන් ගෙනෙන්නේ ඉපදීම කියන ධර්මතාවයක් තියෙනවා කියන එක නේද? අනේ මේ ඉපදීම දුක්ඛදායක ප්‍රවත්මක් අනුමිෂන් පෝෂණය කරන්නට වෙන අනුන්ගේ පැවැත්මට යටත් වෙලා ඉන්න වෙන තමන්ට විශේෂයක් කරගන්න නැති මේ උපත්ති ස්වභාවයේ දුක්ඛදායකයි මමද තාම ඉපදීම නැති කල කෙනෙක් නෙමෙයි නේද මේ ඉපදීම නැති කරන යම් මඟක් තියෙනවා නම් ඒක මම හොයන්නට ඕනේ අනේවම කුසල ධර්මයන්ගේ අකුමාදී වෙන්න තෝරමි කියලා නුඹට හිතුනේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ හිතුනේ නෑ. එසේ පළවෙනි දේව දූතයව නුඹට කරුණ කියද්දී මේක තේරුම් නොගෙන හිත කය වචනය කියන තුන් දුරෙන් අකුසල කර්ම කළා නම් ඒ අකුසල කර්ම මුගේ අනුමකලෙත් නෑ තාත්තකලෙත් නෑ සහෝදර සහෝදරි වෙන කිසිම ඥාතියෙක් කලේ නෑ ඔබමයි කරලා තියෙන්නේ සමාද වෙච්ච කෙනෙකුට ලැබෙන විදිහ නම් ගොන් මුදල් ලබා දෙන්න වෙනවා හොඳයි කලනකම් නොකොට යහපත් දේනකොට අකුසල කර්ම සමාදානයෙන් යුක්තව හිටියේ ඔබ මනුස්ස ලෝකේ දෙවන දේව දූතයවත් දැක්කේ නැද්ද? ස්වාමීන් වහන්සේ දෙවන දේව දූතයන් දැක්කේ නැහැ. නුඹ දැක්කේ නැද්ද? මනුෂ්‍යයන් අතර ඉපදලා 80 වයස් 90 වයස් ගියා වූ හොඳ නෙමෙයි මෙදින් මෙල්ල කරයකිය ආදාරයෙන් යන තමන්ගේ අතපයවත් තමන්ට බලංගු නැති සිස්තරිනයි කියන්නේ නැති ජරා ජීවන ස්වභාවයට පත්වෙච්ච ඉස්සෙක් කුසෙක් දක්වා නැද්ද වහන්ස දැකලා තියෙනවා කරුණ කාරණා තේරෙන ඉන්නෝ බවට පත්වෙච්ච උඹට හිතුනේ නැද්ද මේ ස්වභාවයෙන් කියන්නේ ලෝකී තරාව කියන දෙවෙනි සියස් ධර්මතාවයක් තියෙනවා කියන එක නේද? අනේ මම මේ ජීවන ස්වභාවයේ නොවික්මක කෙනෙක් නේද? මේ ජීවන ස්වභාවයට මාව පත් වෙනව නේද? අප්‍රමා ජීව විසල ධර්ම කරන්න ඕනේ කියලා හිතන්නේ නැද්ද? අනේ ස්වාමීන් වහන්සේ එහෙම හිතන්නේ නැහැ. දේවදූතයන් විසින් චෝදනා කරනු ලබන කල්ලි කුසල ධර්මයේ ප්‍රමාදීව වාසය කළා නම් අකුසල කර්ම සමාදානයේ යුක්තව කටයුතු කළා නම් ඒ අකුසල කර්ම නොදී අම්මා තාත්තා වෙන ඥාතිවරයෙක් හිතේ සිටින එකලේ නැහැ. නිඹමයි කලේ. සමාධිය වෙච්ච කෙනෙකුට යම් තේනම් අපේසේ කරන්නට වෙනවා. හොඳයි එහෙනම් ඔබ මනුෂ්‍යයන් අතර පහළ වෙච්ච තුන්වෙනි දේව දූතයව දැක්කේ නැහැ. ස්වාමීන් වහන්සේ තුන්වෙනි දේව දූතයන් දැක්කම නැහැ. මොඳ දැකලා නැත්නම් මනුෂ්‍යයන් අතර දැඩි ගිලන් වූ දැඩි රෝගී ස්වභාවයට පත්වෙච්ච තමන්ගේ මල මුත්ත ගුලේ වැටිලා අනුන් විසින් කවන අනුන් විසින් පොවන අනුන් විසින් නහවන අනුන් විසින් අන්දවන කලන්දන තත්ත්වයට පත්වෙච්ච දැඩි රෝගී වෙච්ච ගිලන් වෙච්ච එක්ක පුසිට කරන්නේ දැකලා තියෙනවා ඒ මුඹට හිතුනේ නැද්ද? අනේ මේ රෝගී බවින් දැනෙන්නේ මේ ලෝකයේ රෝගයේ කියන ස්වභාවය තියෙනවා කියන එක නේද? මමද මේ විද රෝගී ඉක්මවපු කෙනෙක් නෙමෙයි. මාව මේ ඕනෝ වෙලාවට මේ ස්වභාවයටපත් වෙන්න පුළුවන්. අප්‍රමාදීව කුසල ධර්ම සිද්ධ කරන්නට ඕනේ. අප්‍රමාදීව කරුණ ධර්ම කරන්නට ඕන කියන තේමෙන්නේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ හිතුනේ නෑ සමාන පමාවන කරුණ කාරණා තේරෙන වැඩිහිටි බවට පත්වෙච්චේ නුඹට දේවදූතයන් විසින් කරුණ කියද්දී ඒ ගැන නොනෙන්නේ මෙහෙම කළා නම් යහපත් දේ නොකොට අයහපත් දේ කළා නම් ඒ අකුසල කර්ම මොගේ අම්මා තාත්තා පොහොසත් වෙන්නේ නැහැ ඔබ මේකදී ඒක විපාක නොදක දෙන්නේ හොඳයි කුසල ධර්ම නොකොට අකුසල ධර්ම නම් කලේ කුසල ධර්මයන්ගේ පමා වුනේ නුඹ මිනිසුන් අතර පහළ වෙච්ච හතර වෙනි දේව දූතයව දැක්කේ නැතුවද ස්වාමීනි මම හතර වෙනි දේව දූතය දැක්කේ නැහැ දැකලාන්නේ නුඹ දැකලා නැද්ද මිනිසුන් අතර ඉපදිනා මේ වැරදි කිරීම හේතුවෙන් රජවරු අල්ලගෙන දඬුවම් දෙන මිනිස්සු ඉස්සර නම් තිබුණා කියන දෙකක් වගේ කියලා. අස වලින් කලනවා, වේවල වලින් කලනවා, ආඩ යටි වලින් කලනවා. ඒ වගේම අත් දෙකම තෙල් පහනකට වලින් හොඟවලා දිවි කියලා අත් දෙකකින් කියනවා ඒ වගේම මොකද ඒ විවුර්ත කරලා පහම් පත්තු කරලා කට ඇතුලේ කියනවා ඒ වගේම හිස් කබල ගලවලා සත්විච්ච යකඩ ගහලා මොලේ උපරවනවා ඒ වගේම එක පැත්තකින් ඇලේට බිම නිදි කරවලා එක කනකින් යකඩ ඇලක් අනිනෝ අනික් කම කතා කරගෙන පොළොවට වදින්න ඊට පස්සේ කකුල් දෙක අල්ලලා බුමරංගේ වගේ කරකවනවා මේ කකුල් දෙකේ බුක්කට දක්වාම බලවලා බොරළු පොළොවේ ඇදගෙන යනවා ඉහළින් ඉඳලා ඉන දක්වාම අම ගලවලා බොරළු පොළොවේ ඇදගෙන යනවා මේ ශරීරයේ පහවම කරන් කෑලි කෑලි කඩලා කෙලෙන් බද්දල Tamanටම කවනවා ඒ වගේම දිලි කුපු වර්ධන මේ ශරීරයේ ඇන ඇන මස් උගුල්ලනවා ඉතා දරුණු සිවුණු සුනකයන් ලවා බල්ලන් ලවා කවවනවා මෙන්න මේ වගේ වාස බන්ධන ඒ වගේම ජීවත් වෙද්දී හිත සිඳිනවා ඒ වගේම ජීවත් වෙද්දීම උල තියෙනවා මෙන්න මේ වගේ වාස බන්ධන කරන අර දැකලා නේද දැකලා තියෙනවා මිනිස් එක්ක වැඩි හිටියෙච්ච කර්ම කාරණා තේරෙන බවටපත් වෙච්ච ඒ නුඹට හිතුනේ නැද්ද මේ වගේ අකුසල කර්ම කරලා මේ වගේ දුක් විඳින සත්‍යය මේ ලෝකේ ඉන්නවා මේ වගේ දුක් විඳින්න මේ වගේ දඬුවම් විපාක විඳින්න වෙන අකුසල කර්ම කෙරෙන්න තියෙන එක මගෙන් නැති වෙලා නැහැ ඕනම විලාක මේ වගේ අසල කර්ම කියලා මේ වගේ දුක් විඳින්න පුළුවන්. අනේ මම අප්‍රමාදීව කලනකම් කරන්නට ඕන කුසල ධර්මයේ හිතෙන්න ඕන කියලා හිතන්නේ නැහැ. වහන්සමට එහෙම හිතුනේ නැහැ. දේව භූතයන් විසින් චෝදනා කරන ලබන කල්හි නුඹ ඒ ගැන මෙහෙම කොට අකුසල කර්ම කළා නම් අකුසල කර්ම සමාදානයෙන් යුක්ත වුණා නම් ඒ අකුසල කර්ම මේ මවවත් පියාව සහෝදරව කවුද කරන්නේ මොකක්ද කලේ ඒක විපාක වෙනවා හොඳයි කුසල ධර්ම නොකොට අකුසල ධර්ම කලේ මිනිසුන් අතර පහළ වෙච්ච පස්වෙනි දේව රූපේ වස්තුව දැක්කේ නැද්ද? වහන්සමම දැක්කේ නැහැ. උඹ දැකලා නැද්ද? මිනිසුන් අතර ජීවිතයේ හැම දෙයක්ම අතහැරලා හැම කෙනෙක්ම අතහැරලා අවසන් ගමනට ලෑස්ති වෙලා ඉන්න එක්කියක දාලා උගුරුව සයනය කරන මලමිණියක් නැතිලා එක දවසක් ගියේ දවසක් ගියේ ඉතින්නම් ජීවිච්ච මලමිණියක්වත් දැකලා නැහැ. වහන්ස දැකලා තියෙනවා. ඒ උඹට හිතුනේ නැද්ද? මේ කාරණාවෙන් දෙන්නේ ලෝකයේ මරණය කියලා දෙයක් තියෙනවා කියන එක නේද? අනේ මමද මේ මරණ ස්වභාවයටපත් වෙනවා මම මරණය ඉක්මන කෙනෙක් නෙමෙයි මට මොන විදිහටවත් කවදාවත් හැමදාම ඉන්න බෑ අප්‍රමාදීව මම කුසල ධර්ම කරන්නට ඕනේ කුසල ධර්මයේ අප්‍රමාදී වෙන්නට ඕනේ කියලා මම හිතන්නේ කොහොමද මට මේ කියන්නේ මොනවද දේව දූතයන් විසින් චෝදනා තුන් ලබන පරිදි වැඩිහිටි බවට පත් වෙලා ඉන්නෝ බවට පත් වෙලා මුඟ ඒකෙන් තේරුම් නොගෙන අකුසල කර්ම කළා නම් කුසල ධර්ම නොකළා නම් මුගේ අකුසල කර්ම අම්මා කෙලෙත් නෑ තාත්තා කෙලෙත් නෑ සහෝදර සහෝදරී කෙලෙත් නෑ අනුඥාතිවරේ හිතේසී කෙනෙක් යහළු මෙතෙක් කලේ නම් බොහොමයි කලේ. සමාද වෙච්ච කෙනෙක් සමාද වෙච්ච කෙනෙකුට යම්සේ දඬුවම් කරනවද කටේසේ දඬුවම් කරනවා කියලා මේ පස්වෙනි දේවදූතය දක්වා කරුණු දක්වලා යම් රජුගේ ඊට පස්සේ ඒ නිවේ පාලකය මොකද කරන්නේ මේ පුරුෂයා වල්ලගෙන ගිහිල්ලා වෙන වෙනම පංචවිද නම් බන්ධනය කරනවා කියලා කියනවා පංචවිද බන්ධනය කියලා කියන්නේ දිනගත් ගිනිගෙන දැවෙන යකඩ පොළවේ නිදි කරවලා හරියට කුරුසෙ කන ගැහුවා වගේ අත් දෙක දෙපැත්තට දික් කරලා අල්ල මැදට යකඩ කෝණි දෙකතු කකුල් දෙක දෙපැත්තට තියලා කකුල් දෙකට යකඩ කෝණි දෙකතු කකුල් මැදට යකඩ කෝණි දෙක ගන්නවා ඒ හේතෙන් කෝරෝ කටකෝ තියුණු දුක් වේදනාවන් විඳිනවා ඒ අකුසලයේ නොගෙවේද ඒ තාක් පරිදේ කරන්නේ නැහැ මෙහෙම බොහෝ වර්ෂ ගානක් ඉඳලා පස්සේ එතනින් අරගෙන සම්පූර්ණ ගිනිගෙන දිලිසෙන රැකඩ පොළවේ නිදි කරවනවා නිදි කරවලා හිතේදියක් අරගෙන අත්පය සම්පූර්ණම පරිණා හරියට අටක් විදිහට හතරක් විදිහට රවුම් විදිහට එක එක විදිහට එක එක විදිහට කප කප ඒ හේතුෙන් කෑ ගහනවා විලාප දෙනවා කෝරෝ කටකෝ ජීවනෝ දුක් වේදනා විඳිනවා හෙත් ඒ පාප කර්ම මොකද වේද ඒකාත් කලේ කරන්නේ නැහැ ඊට පස්සේ කකුල් දෙක උඩට හිටින විදිහට ඔළුව යටට හිටින විදිහට ඉල්ලලා ගෑයක් අරගෙන මේ ශරීරයේ සම්පූර්ණ පරිම හරියට පොලියක් කම්බියක් කනිනවා වගේ ඒ හේතෙන් පූරු කටුකෝ සිවුණු දුක් වේදනාවන් විඳිනවා ඒත් ඒ පාප කර්මය නොගෙවේද ඒ තාක් කලු කරන්නේ නැහැ කියලා කියනවා. ඒකම කියනවා ආත්පස. ජීන්නේ කියන පිළිසන ජීනි අංගවලින් පිළිච්ච කංගා. අංගාර පසුපබ්බට කියලා. මේ ජීන්නේ කියන දිවිහෙන අඟුරු පහෝතයට නගනවා වසනවා. ඒකම කියනවා ලෝකුඹු නරකය කියලා. ඒ ජලයට ලෝහයක් වුණත් දැම්මත් ඒක දිය වෙනවා. ඒක යෝගිය කියලා කියන්නේ. මෙන්න මේ කකුල් උඩට හිටින්ද ඔළුව යටට හිටින විදිහට මේ ලෝකුඹු නරේ මේ නරකේ බහලනවා. ඒ ලෝකුමනරේ නිරේ ඒ ලෝකදී හරියට වෙන බඳුව පැහැෙනවා කියලා කියනවා. පිච්චි පිච්චි පිච්චි පිච්චි ඒක යටට යනකොට මනුස්ස ලෝකෙම අවුරුදු 30000ක් යනවා. ආපහු පිච්චි පිච්චි පිච්චි පිච්චි උඩට එනකොට මනුස්ස ලෝකෙම අවුරුදු 30000ක් ඔන්න ඔය වගේ අපායක ඉන්න කෙනෙකුට උඩට ආපු අවස්ථාවේදී වචන ටිකක් කියාගන්න ඕන වෙලා තමයි බුදුහාමුදුරන් කවි කියාගන්න බැරුව ආපහු යටට ගිහිල්ලා අර දුස්සන අසුර කියන තාත්තා උපසපතෙන් දෙක බය වුණා. ඒ උඩට ආපු මොහොතේ ඒගොල්ලෝ එක්කෙනාගේ අදහස් කියාගන්න හැදුවා මේ පතර ප්‍රභාවයේ ජීවිතයේදී මම කියා ගන්නවලු ආපහු යටිගේ එක්කෙනෙක් එක්ක අක්කර ගන්න තමයි කියලා හිතුනේ ඒකට. ඉතින් ඒ ලෝකුමනරේ කිච්චි කිච්චි යට යනකොට මනස ලෝකෙම අවුරුදු ඉස්සරහ මෙහෙම බොහෝ කාලයක් දුක් විඳිනවා ඒ පාප කර්ම මුදේ ඒකාක් කල්පේ කරන්නේ. ඊට පස්සේ යම රජු මේ නිරේ පාලකයන් කොට කරන්නේ මේ නිරි සත්‍යය වල්ලගෙන ගිහිල්ලා මහා නරකයට දානවා. ඒ මහා නරකය හතර දොරටු හතරක් තියෙනවා. යොතුම් ගණනක් පළල ඝන යකඩේ පාස්තිකින් වට වෙලා යුදුම් ගණනක් පළල යකඩ තියෙනකින් වහලා තියෙනවා. හාත්පස ගිනිදල් යුදුම් 100ක් පැතිරලා තියෙනවා. උතුරු දිශාවෙන් හටන් හටගන්න ගින්න දකුණු දිශාවේ පිටියේ හැදලා පවතිනවා. දකුණු දිශාවේ හටගන්න ගින්න උතුරු දිශාවේ හැදලා තියෙනවා. නැගෙනහිර ගින්න වස්නාහිරත් වස්නාහිර ගින්න නැගෙනහිර හැදලා තියෙනවා. කර්මාන රූපව මෙන්න මේ නරකයේ උපදිනවා. ඉපදිලා කිසියම්ම කාලයකදී නැගෙන හිර දිසාවේ දොරටු ඇරෙනවා. දොරටුව ඇරෙනකොට මේ දොරටුවෙන් එළියට යන්න ඕනි කියලා ඒ නිරේ උපන්න සත්‍ය වේගින් එකට දුවනවා. දුවනවා දුවනවා දිග වෙන්නේ එකට. එහෙම දුවන මේ සත්‍යයන්ගේ සිවියද පිච්චෙනවා. හමද පිච්චෙනවා. මස්ද පිච්චෙනවා. නහරද පිච්චෙනවා. ඇට වලින් දුම් දාන තත්ත්වයකටපත් වෙනවා. ඒ අකුසල කර්මය මගේ වේද ඒ තාක්කලදී කරන්නේ. අටුවාචාර්යන් වහන්සේලා උපතම උපමාවක් දෙනවා මේ කර්මය කියන මොන තරම් බලයිද කියලා අපි හිතනවට වඩා ඒක නිදිනකම් ඉවර වෙන්නේ කියන එක සිංහලෙක් වගේ කටෙක් ගත්තාම නැටි ටිකක් කෑවොත් ඒ නැටි සම්පූර්ණ ජීවනවා ජීවනවා ඒ සතාගේ ඇඟේ තියෙන තේජස ඉච්ඡාට බලවත් වෙනවා. නමුත් ඒ කිඹුලගේ බඩේ තිබෙන තේජස කිසිම ගාණක් නැහැ. කාර්මයෙන් ඒකින් ඔබ පිළිගන්නේ. ඒ වගේ මේ මෙතේ ඉන්න සත්‍යයන්ට ඒ හේතුන් නැරෙන්නේ මෙහෙම බොහෝ කාලයක් දුක් විඳිනවා ඒ පාප කර්මයේ මොදේ දේශාල් කල්පය කරන්නේ ඊට පස්සේ දුවල දුවල දුවල මනුස්ස ලෝකෙන් අවුරුදු 100යි 1000 ලක්ෂය කෝටි කිලෝ එහෙම වර්ෂ ගණන් උපමා කියන්නේ එහෙම ගිහිල්ලා කිසියම්ම කාලයකදී දුර දුරාට ලං වෙනකොටම දුර වෙනවා එතකොටම වස්නා හිත දිසාවට දුර වෙනවා ඒ වගේම ඉතින් ඉලියන් දුවන යන කියලා දුවනවා දුවනවා දුවනවා දුව විඤ්ඤාත වගේ නිදුනවා බොහෝ වර්ෂ ගණන් ගිහිල්ලා ඉතිරි වෙනකොට දුක්ඛෝදය ඊට පස්සේ ධර්ම විසාර කරගෙන යනවා ඒත් ඒ විදිහට සිත් වෙනකොටම නිදුනවා ඒකට උතුරු විසාර කරගෙන අර විදිහටම දුවනවා සිත් වෙනකොට ඒක වෙනවා ඊට පස්සේ ආපෝ නැගෙනහිර දිශාවේ දොරගෙන පල් අවුරුදු කෝටි ගණනක් එහෙම දොළදුවල ඒ දුරුකින් එළියෙන් ඒ එළියට එනවත් එක්කම ඊට සමානාන්තරව තියෙන භූත නරකය කියලා එකක් සම්පූර්ණ අසුචි කියලා කියන්නේ මේ සත්‍යයන්ගේ හිත දක්වාම හිතත් එක්කම ඒ අසුචි ගුණේ ඉරෙනවා. ඒ අසුචියේ ඉන්නවා ඉන්දි කටුවගේ තුරු තියෙන පණුව. ඒ පණුව සිවියද විදිනවා. හමද විදිනවා. මස්ද විදිනවා. නහරද විදිනවා. ඇටද විදලා ඇට මිදුරු කන. කෝරෝ කටකෝ චූනෝ දුක් වේදනා විඳිනවා ඒත් මේ පාප කර්මය නොදෙවේතු ඒ සංස්කාර කරන්නේ. ඒ නරකේ බොහෝ වර්ෂ ගණනක් පැහිලා පැහිලා ඒකෙන් දුරකින් එළියට යනකොට ඊට සමානාන්තරව තියෙනවා කුක්කුල නරකේ උණුවළු නරකය සම්පූර්ණ ජීවියන් වෙච්ච අයු හිත දක්වාම දකිනවා ඒක බොහෝ කාලයක් බොහෝ කාලයක් ඉන්නේ කටකෝලි වෙනවා. ඒ පාප කර්මෙන් නොදෙවි දේතා අනුදේ කරන්නේ. එතන බොහෝ වර්ෂ ගානක් දුක් විඳලා එතනින් පිට වෙනකොට ඒකම කියනවා කිනිගෙන දිවිසන කටින් බලුවා. ඒ ගස්වල තියෙන්නේ කටු හරියට ගිනි කොක්කක් වගේ. යට ඉන්න කෙනෙකුට පිරිමි කෙනෙක් නම් ඇහෙන්නේ උඩ ලස්සන ඉස්ත්‍යාවක් අඬ ගන්නවා වගේ. යට ඉන්න ඉස්ත්‍යාවක් නම් එයාට රාගී ආසාව ඇති වෙන කටහඬකින් ඉතින් මේ කතා කරනවා වගේ. ඉතින් අර යථාර්ථක තියෙන කුකුලක මුළු ශරීරේ ගාගෙන ඉඳලා. ඒ හේතුන් පූර්ව කටකෝ කියුණු වේදනාව දිනෝ ඒත් ඒ පාප කරන විමත වස්සට පස්සේ ඒ සත්‍යයේ උගන්නකට පස්සේ ගෙනින්නේ නැහැ. ඒකට වහිනවක කටු අනිත්‍යද කියයට පුළුවන්. ආයත් මොසාරී විවාහම් පාපචන. මේ විදිහට කටුන් දුලේ උඩට යමින් පාපචන පූර්ව කටු පූර්ණ සිද්ධ ඒත් නෑ. එයින් එළියට එනකොට ඊට සමානාන්තරව තියෙනවා අසුපත්‍ර වනය. අසුපත්‍ර කියලා කියන්නේ ඒ කැලේ තියෙන කොළ හරියට කළු වගේ. ඒ කැලේ ඇතුලෙන් යනකොට ළඟට මේ කොළ වැටෙනවා. වැටිලා කන් කැපෙනවා, නාක කැපෙනවා, අක්කපය කැපෙනවා. එන්න මේ විනාශයක් කරනවා. ඒ මිලට යනකොටම වේතරී කියන හාරම් නදියක් තියෙනවා. ඊටාමත් නෝ ඒ වගේම මුල් වලින් හදපු එකක් තමයි කාරණා කියලා කියන්නේ. ඒක කියන ප්‍රශ්නයට පිච්චෙනවා. හරියට තුවාලයකට ලුණු මිරිස් අඟුල් ටිකක් ගෑවුවා වගේ. මෙන්න මේ කාරණා දිය සහිත ගඟේ උදහස යනවා පාදට යනවා. ඒ පාප කර්ම නොගෙවි දේශා සමදේශනා. නිරේ පාලකේ මොකද කරන්නේ? ගිහි කොක්කක් දාලා වඩනවා. හරගෙන අහනවා එම්බා පුරුෂකින් ඉච්ඡති. එම්බා පුරුෂ උඹට මොනවද ඕනේ? චිකච්ඡා මන්තේ ස්වාමීන් වහන්සේ බඩගිනි එතකොට මේකේ පාලකය මොකද කරන්නේ? ජීන්නේ කෙන දිවිගෙන යක්කඩ අඟු අරගෙන කට ඇදලා. ලා අපගල්ලේ පාර රත් වෙන ජීන්නේ කෙන දිවිගෙන යක්කඩ කුලි අරගෙන මොකේද ප්‍රවේශන්නේ? යකඩ ගුලි දිලින මේ පුරුෂයාගේ චොල්ද පිච්චෙනවා දිවද පිච්චෙනවා කටද පිච්චෙනවා උගුරුද පිච්චෙනවා බඩද පිච්චෙනවා බඩවැලේ බඩවැල් ධර්මයි අරගෙන අදෝ මාර්ගයෙන් ඉන්නේ. ආපහු ආනමනදෝ වහන්ස පිපාසයි අර වගේම කට ඇරලා යෝගියක් කරනවා තුලද පිච්චනවා කටද පිච්චනවා උදේද පිච්චනවා බඩද පිච්චනවා බඩවැලද බඩ අතින් වහන් දරගෙන අදෝ මාර්ගයෙන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ටික පෙන්වලා මහාන කෙරුවා කියන අතීතයේදී යම රජුවන්ට මෙන්න මෙහෙම හිතුණා. ඒකාන්තයෙන් මේ ලෝකේ අකුසල කර්ම සමාදාන හේතුයෙන් නිබඳු කූරෝ කපිකෝ දුක් වේදනා විඳින්න වෙනවා. අනේ යම් දවසක මම මිනිස්සෙක් වෙනවා නම් භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා නම් අනේ මට ඒ බුදුරජාණන් වහන්සේ අතුරු කරන් හම්බ වෙනවා නම් අනේ ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මට අවබෝධ වෙනවා නම් කොච්චර හොඳද මහණියම රජුවන්ට පවා වෙන්නේ නා කියලා බුදුරජාණන් වහන්සේ අන්තිමට වචනයක් කියනවා මහණෙනි මම මේ විස්තර ටික කියන්නේ මට කිසිම දෙයක් කියලා සිදුවේ නැහැ. ධර්මයේ කියලා මට කිව්වේ නැහැ. වෙන සමහර ධර්මයේ කිසිම කියලා මට කිව්වේ නැහැ. කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි මම. මිනිස්සට මොහු දිවසින් මම දන්න නිසා මම දක්න නිසායි කියන්නේ කියලා මේ කියන බවට බුදුදහම අප වෙනවා මේක සත්‍යයක් කියලා. ඉතින් මම මතක් කරේ මෙන්න මේ ස්වභාවය මේ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා අන්තිම උත්තරේ කියලා ගාථාවක් දේශනා කරනවා ඒක තමයි මාතෘකා කලේ චෝදිතා දේව දූතේහි යේ පමච්ඡන්ති මානවා තේ දීඝ රත්තං සෝචේති හිනකායුපගානරා යේචකෝ දේව දූතේ සන්තෝ සක්කුරිසා ඉද චෝදිකානපමද්දන්ති අගේ ධම්මේ දර්ශනං උපාදානේ භයං විත්වා ජරා මරණ සම්භවේ අනුපාදා විමුක්ඛන්ති ජරා මරණ සංකේ තේ කේමප්පත්තා සුඛිනෝ ditta ධම්මා විනිබ්බුතා සබ්බ වේර භයාපේතා සම්බ දුක්ඛං උපජ්ජති කියලා දේශනා කරනවා. දේව දූතයන් විසින් චෝදනා කරන ලබන පරිදි චෝදිතා දේව දූතේහි ගේ සමච්ඡන්ති මානවා. මේ වගේ දේව දූතයන් විසින් චෝදනා කරන ලබන කල්හි යම් පුරුෂයෙක් කුමාරීව වෙතනම් තේ දීඝ රත්තං සෝජේති හින කායුපගානරා හේනෝ නරකයට ඇවිල්ලා යයි බොහෝ කාලයක් වෝද කරනවා. යේජකෝ දේව දූතේහි සන්තෝ සත්පුරුෂායිද චෝදිතා නපමච්ඡන්ති ආරිය ධම්මේ පුදාචනං යම් සාදුතර පුරුෂයෙක් මේ දේව දූතයන් විසින් චෝදනා කරන ලබන කල්හි ආර්ය ධර්මයේ කිසි කාලයක් ප්‍රමාද නොවේ නම් ඒ වගේම උපාදානයේ භයං දිස්වා ජරා මරණ සම්භවේ ජරා මරණ ඇති කරන උපාදානයේ භයක් වශයෙන් දැකලා අනුපාදා විමුච්ඡන්ති ජරා මරණ සංඛේ ජරා මරණ ධර්මයන්ගෙන් කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ජරා මරණයන්ගෙන් මිදෙනවා නම් ඒක උපාදානයේ භයක් වශයෙන් දැකලා උපාදාන නොකොට කිසිවක් මේ තරහමඥයෙන් මිදෙනවා නම් ඒ ക്ഷേමපත්ත සුඛිනෝ දිට්ඨ ධම්මාදී නිබුතා ඒ අය ക്ഷേම භූමියකට ඇවිල්ලා සුඛිත බවටපත් වෙලා මෙලොවදීම කෙලෙස් නිවීමෙන් පිරිනැමෙනවා සබ්බ වේර භයාපීත පදුක්ඛං පති සියලු වෛර සියලු බය ඒ වගේම සියලු දුකද ඒ අය විසින් මුදුර ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කාටව දේශනා කරනවා. ඉතින් මම මතක් කළේ අපි දැන නොගත්තට අපි නොදැක්කට අපි පිළිමොගත්තට මම හැමදාම මතක් කරනවා අපි නොදන්න අපිට නොපෙනෙන දේ තව බොහෝයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක් යහපත් මාර්ගයට කන්ට්‍රෝල් කරන කෙනෙක් නෙමෙයි. මේ තින්තුන්වත් අපි දන්නේ යෝගී අපි හැම කෙනෙකු තීරණයක්ම ගන්න පුළුවන් තියෙන ස්වභාවය අපේ අවිද්‍යාව අපි හැම කෙනෙකු තීරණයක්ම ගන්න මේ අවුරුදු 50 60ට තීරණය කළා. සීමා කරලා නමුත් ඒක නෙමෙයි ජීවිතය කියන්නේ ඒක නෙමෙයි සතර යථාර්ථය කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් වෙනස් ඒ නිසා මනුස්සාත්ම භාවයක් ලැබුතු අපි මේට වඩා කියලා බුද්ධමත් වෙනට ඕනේ දැන් මේ කරනවා දෙන්නේ අපිට යන්න තියෙන අපි යන හැම කෙනෙක් වෙන සසර ස්වභාවය ඒ සසර ඉදදී මරණ සංඛ්‍යාත සසර ස්වභාවයයි බුදුරජාණන් දේශනා කරනවා ඒ හින්දා අන්තිමට මේක පිළියම් එක තමයි මේ ඒ අපාය ගැන කියන්නේ බය කරන්න එහෙම නෙමෙයි බය වෙන්න සුදුසු මම බය කරන්න කියන්නේ මේ සතර ස්වභාවය මේකයි ඉතින් කියන්නේ මෙහෙමයි ওই සතරට වැටෙන්නේ මොකක් නිසාද? ජාති මරණ සම්භවයකින් පවතින ජාති මරණ ඇති කරන උපාදානය නිසායි උපාදානයේ බයං විස්ස උපාදානයේ බයක් හැටියට දකින්න. උපාදානයේ බය වෙන්න. උපාදානයේ බය දැකලා අනුපාදා විමුක්තිය. කිසිවක් උපාදාන නොකොට නිදෙන්නේ කියලා පෙන්නනවා. එහෙම කෙනාට සියලු වෛර සියලු බය සියලු දුක මෙලොවදීම උදුරලා දාලා විචිත්ත ධර්මදී මෙලොවදීම නිවෙන්න පුළුවන්. කියලා තියෙනවා. ඉතින් ඔය පසුබිම සිහි කළා ඒබඳු දුක්ඛහගත අපායෙන් මිදෙන ඒබඳු දුක්ඛහගත අපායෙන් මිදෙන්න හේතු වෙන ඒබඳු දුක්ඛහගත අපායට යන්න හේතු වෙන උපාදානයත් උපාදානයෙන් මිදෙන හැටි ගැන අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු එතකොට මේ උපාදානයේ බයක් සිටී දකින්න නම් උපාදානය කියන එක අපේ ශීතින් අපි හඳුනා ගන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ. උපාදානය උපාදාන ස්කන්ධ කියලා ධර්මතා දෙකක් තියෙනවා. උපාදාන ස්කන්ධය උපාදානෙ නෙමෙයි. උපාදානෙ උපාදාන ස්කන්ධෙ නෙමෙයි. උපාදාන ස්කන්ධය ඇතුලේ උපාදානය කියනවත් නෙමෙයි. උපාදානය කියන තැන වෙන එකක්. උපාදාන ස්කන්ධය වෙන එකක්. උපාදාන ස්කන්ධය අකුසල වෙන නෙමෙයි. දුක්ඛ සත්‍යයයි. උපාදානේ දුක්ඛ සත්‍යෙ නෙමෙයි. සමුදය සත්‍යයයි. එතකොට රූපේ උපාදාන ස්කන්ධයක් වේදනා උපාදාන ස්කන්ධයක් සංඥා උපාදාන ස්කන්ධයක් සංකාර උපාදාන ස්කන්ධයක් විඥාන උපාදාන ස්කන්ධයක් නොයේ නොයේ බඩු දාන්න පුළුවන් කෙට්ට ගමක් වගේ කිස් වාදනයක් ගන්න බෝතලයක් ගත්තොත් බෝතලේට සීනි දාන්න පුළුවන් සීනි දැම්මොත් සීනි බෝතලේ ඒකට පිටි දාන්න පුළුවන්. පිටි ගෝතක, ලුණු දාන්න පුළුවන්. ලුණු ගෝතක. බෙහෙත් දාන්න පුළුවන්. බෙහෙත් ගෝතක. බෝතලේ පිටිවත් බෝතලේ සීනිවත් බෝතලේ ලුණුවත් බෝතලේ බෙහෙත්වත් නෙවෙයි. ඒ වගේ රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඔය පහට උපාදානය දාන්න පුළුවන් කියන පරයයන් උපාදානීයයි උපාදානස්කන්ධ ඕග කියන ටික ගන්න පුළුවන්ද ඕගනීයයි යෝග කියන ටික ගන්න පුළුවන්ද යෝගනීයයි ධම්ම කියන ටික ගන්න පුළුවන්ද ධම්මනීයයි නීවරණ කියන ටික ගන්න පුළුවන්ද නීවරණීයයි ආස්ව දාන පුළුවන්ද පාපවයි කියලා කියනවා මේ ස්කන්ධ ඕගවත් යෝගවත් උපාදානවත් කෙලෙස්වත් ආස්වක් ඕගොත් නෙමෙයි මේකට ඒක ඕගොත් මතක තියාගන්න ඕනේ මේ පංච උපාදාන ස්කන්ධය නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා හතර පහ හරියට දෙට්ටකමක් වගේ. ඒක එක පොළොවක්. කෙනා කෙනා ගාව තියෙන එක එක බබුදා. හැබැයි gedara සොරේ හැමතැනම නොයෙක් බඩු මුට්ටු තියනවා නම් දෙට්ටකමකුත් තියෙනවා නම් ඒකට නොදා ඉන්නේ නැහැ. ඒ වගේ උපාදානයට හිත ඒවත් තැන්පත් කරන්න පුළුවන්. ස්කන්ධ තියෙනකොට උපාදාන නොවි ඉන්නේ නැහැ. චිත්ත විද්‍ය වගේ කෙනකින් ගත්තොත් අවශ්‍ය චිත්ත විද්‍යාව කියන්නේ නිකන් ඔය චක්කු විඥාන, සෝත විඥාන කියන වගේ තැන් වල දකින්න දෙච්ච ගම නැත්නම් පංච උපාදාන ස්කන්ධය ඊට පස්සේ ඒ චිත්ත විදියටම ජවන් කියලා අපි කතා කරන මට්ටම් තියෙනවා. ඒක තමයි උපාදානයේ උපාදාන වෙන තැන. හැම වෙලාවෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා පහ ලෝකිත ඇසුරු කරන මාධ්‍යයක් නේ ජීවත් වෙන ක්‍රමයක් නේ. තියෙන්නේ ඔය උපාදානයන්ගෙන් අල්ලන ක්‍රමයේ විතරයි. ওই ස්කන්ධ පහ අල්ලන්න ওই ස්කන්ධ පහේ ඇසුරු කරන්ද ක්‍රම දෙකක් තියෙනවා. නුවණුත් මේක අල්ලන්න පුළුවන්. නුවණ නැතිවම අල්ලන්න තියෙන ඇසුරු කරන තියෙන්නේ මේක. හරියට ප්‍රත්‍යක්ෂයම කල්ලන්න අපේ රෙදි කැල්ලක් මොනවා හරි අඳුව ඊ කැල්ලක් උදව් කරගන්නවා වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අල්ලගන්න අපි පාවිච්චි කරන ටික තමයි මොකද්ද? කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බ උපාදාන කියන උපාදාන මත. ඔකේ තමයි අපි රූපය අල්ලගන්නේ, වේදනාව, සංඥාව, සංකාර විඥානය අල්ලගන්නේ. ලෝකේ ජීවිතයේ පවතින වෙන ක්‍රමයක් නැහැ. මේ ජීවත් වෙන ක්‍රමයක් ඕකෙට නැහැ. උපාදාන නොවි ඉඳ විදියක්. එතකොට මේ හතරෙන් තමයි හැම වෙලාවෙම රූපේ උපාදාන කරන්නේ. වේදනාව උපාදාන කරන්නේ, සංඥාව උපාදාන කරන්නේ, සංඛාර උපාදාන කරන්නේ, විඥාන උපාදාන කරන්නේ. ඒකේ කාම උපාදානය කියනකොට හොඳට තේරුම් ගන්න ධර්මයේ පෙන්නනවා කැන්වත් පිරෙන ආත්මයෙන් කාමයි. කැමති වෙන්නේ නිකන් නෙමෙයි. කැමති වෙන විදිහට හදලා. ඕගොල්ලෝ විතර ඕගොල්ලෝ කැමති වෙන්නේ නිකන් නෙමෙයි. ඕගොල්ලෝම ගේ හදා හදන මල් ටිකක් හිතවන ඕගොල්ලන්ට කැමති වෙන විදිහට ඕගොල්ලෝ හදනවා මේ මල් ටිකක් හිතවන වතුර දාලා ලස්සනට මල් පෝච්චි ටිකක් තියනවා හොම ටිකක් ගන්නවා ඒ වගේ ඒ වගේ මොකද ස්ටෝල් එකට විදිහට තියනවා කීයකට විදිහට තියනවා සිතකට විදිහට තියනවා ඕගොල්ලන්ට කැමැත්ත ඇති වෙන විදිහට ඕගොල්ලෝ හදා ගන්නවා ඉතල හොඳට හදාගෙන ඉවර වෙලා කැමති ඒකේ කාම උපාදාන කොහොමද අපි හදා ගන්නවා. මොකද රූපය කියන එක අපිට ඇලෙන්න සතුට වෙන්න පුළුවන් විදිහට අපි හදා ගන්නවා. මේ රූපේ මගේ දරුවා ඒක ඒ රූපේ ඇත්ත අපි තෝරුම් ගන්නෑ. රූපේ පේනවා කියන එක තේරුම් ගන්නෑ අපි. අපි ඒක අපිම මේ හදාගන්න තියෙන කන බොන ආහාරය නිසා පවතින ඒ වගේම උපන් සතහනක් දෙන්නේ මේ ඇහැසිට නිසා මේ වගේ යථාර්ථයක් දේවල් බලන්න අපිට ඕන විදිහට මේ රත්තරන් මේ දිවි මේ බාහිර රූපේ මොන බලන්න ඕනම රූපයක් ගැන අපිට හම්බ වෙන මොනවා හරි භාණ්ඩයක් අපිට ඒ රූපේ අපි කියමු ජීත්‍යයක් හරිනම් ඒකේ දෙයක් අපි දෙයක් කළා නම් දෙයක් අපිට එන දේවල් දුරවල් රන් රිදි මුතු මැණි ගුව පුතාගත් කොලන් කියලා බහන්න හදාගෙන තියන්නේ කියන්නේ ස්කන්ධවල බහන්න නැහැ එතකොට කාම උපාදානයේ කියන්නේ ඔය කෝක තමයි කාම මේ රූපය ගයක් හැටියට, දහුවෙක් හැටියට, මුදලක් හැටියට, කුටුවක් මේ මේ විදිහට අපි හදාගෙන තියෙනවා. ඔය ඕකට කාම උපාදානය කියනවා. එහෙම කියනවා. ඔය කාම උපාදානය කියන එක අනිත් උපාදාන වගේ නෙමෙයි. ඔය උපාදානය යනවා අරිහත් මාර්ගයේ දක්වා. රූපාවචර භ්‍රම ලෝකේ භ්‍රමයන්ට එයත් හදාගෙන තියෙනවා. කියන් කියනවා ඒ පොකුණු කියනවා ඒ ප්‍රඥාට තියෙන ඒවා. එයාට කැමති වෙන විදිහට හදාගන්නේ. ඒකත් එයත් ඒක තමයි. ආරූපාවචර ප්‍රඥාට තියෙනවා. ආකාශය අනුව විඥානය අනුව කිය ධර්මතා තමයි කැමති වෙන විදිහට තියෙනවා. ඒ හින්දා මේ කොහොම ටික උන් භූමි ආනෝතිය ඔක්කොම ටික කාමයි ස්කන්ධය. එතකොට මෙතනදී කාම උපාදානය කියනකොට ඔගලන්ට රූප, දේවල්, ගෝල්, යාන වාහන එකකඩ මිල මුදල් මම මගේ ඇහැ කන දිව නාසය ඉදිකට්ටක් පොල් රොන්දක් හරි කියලා මේ කොහොම කිසිම රූපයක් නිදලා නැහැ කාම උපාදානය. ඔය කාම උපාදානය කියලා කියන්නේ. ඔහොම පේන සිද්ධියම මමට කළ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියන චිත්‍රයක් ඇතුලේ මුකුත් නැහැ ඒක චිත්‍රයක් විතරයි ඒ වගේ මේ පේන දේ චිත්‍ර චිත්‍රේ බඩු ගහන්න කරලා තියෙන්නේ අපි ඒකයි අපිට සතුට වෙන්න පුළුවන් විදිහට අපි ගෙවම් කරලා හදාගන්න තියෙන්නේ අපිට ඇලෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් විදිහට හදාගන්න ඕකේ තියෙන්නේ එතකොට ඕක තමයි හොඳට දකින්න මේ තමයි කෙනෙක් දෙයක් හැටියට මේ කියන කී කාමපාදන. එතකොට ඒක කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් දෙක. කාම භූමියේ උපදිනම ඔය රූපය. ඊට පස්සේ ඒ නිසා එන වේදනාව මේ දරුවෝ දකින්නකොට ඇති වෙන වේදනාව, ජීවිතය නිසා ඇති වෙන වේදනාව කියලා මේ නිසා ඇති වෙන වේදනාවද මේ උපාදාන නිමිත්ත. මේ සංඥාවද සංකාර දෙන්න විඥාන දෙන්න. එතකොට ඉස්තිලාම හැදිලා තියෙන කෙලෙක තමයි කාම උපාදාන. කාම උපාදානයේ තුල තමයි ජීවත් වෙන්නේ. හැම කෙනෙක්ම පිළිගලා තියෙනවා. ඊට පස්සේ දිට්ඨි උපාදානයි. දිට්ඨි උපාදානය ඇති වෙන්නේ නැහැ කාම උපාදානය නැතුව. කාම උපාදානය නැති කළොත් නැති වුණොත් අනිත් ඒවා අපෝ ඉන්න තැනක් නැහැ. ඉස්සෙල්ලා මෙතන තියෙනවා. දිට්ඨි උපාදානය කියලා කියන්නේ තාත්තට උනදේ කිරිපාද හොඳ කිව්වා අපච්චිට යහපතක් කිව්වා කියලා පින්සිද්ධ වෙන්නේ නැහැ යහපතක් කිව්වා කියලා කවුරුත් දෙන්නේ නැහැ අම්මට යහපතක් කිව්වා කියලා පිංචිත වෙන්නේ යහපතක් කිව්වා කියලා කවුරුත් දෙන්නේ සංගුණට වැඩක් නැහැ මෙලොවක් නැහැ පරලොවක් නැහැ කියන විදිහේ දෘෂ්ටි. එතකොට ඒ දෘෂ්ටියේ මේ දෘෂ්ටි ඇතිවෙන විදිහක් නෑ අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා ඉස්සෙල්ලා අපේ ලක්ෂණයක් නොතිබුණා නම් දෘෂ්ටි ඇතිවෙන්නේ නෑ. ඒක කාම උපාදානය නිසා මේ දෙන්න එකට තියෙනවා. කාම උපාදාන විච්ච උපාදාන. ගෙදර තමයි කියන්නේ අම්මට තමයි සැලකුවට වැඩක් නැහැ. තාත්තට තමයි සැලකුවට වැඩක් නැහැ. මේ වගේ දෘෂ්ටියෙන් ඉස්සෙල්ලා මේ ටික තියෙනවා. ඊට පස්සේ ඔය වගේ දස වස්තුක මිච්ඡා දිට්ඨිය කියන ටික, හේතු මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ මේ ටික තමයි දිට්ඨි උපාදාන. එතකොට අපි හැම තැනකම කාම උපාදානයේ තියෙන හැම තැනකම ditthi උපාදානය තියෙනවා නෙමෙයි. හැබැයි ditthi උපාදානයේ තියෙන හැම තැනකම කාම උපාදානය තියෙනවා. ඒකම ඊට පස්සේ අත්වාද උපාදානය කියලා කියන්නේ අපි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අන්න ඒකයි. රූපේම ආත්මය හැටියට දකිනවා. එතකොට නිකම්ම රූපී ආත්ම හැටියට නෙමෙයි තියෙන්නේ. කාමපදනේ මුල් කරගෙන මම කියලා දෙන්නේ. මම ඉතර මම නැරලා යයි. මම නැරලා උපදිනවා කියන තැනකින් තමයි මේ දෘෂ්ටි එන්නේ. දැන් මම නැරලා ආයේ උපදින්නේ නැහැ. කියන තැනකින් තමයි එන්නේ. නැත්නම් මේ අපි දැන් කාමයේ පුද්ගලයේ ළමයේ මනුස්සයෙක් කෙනෙක් කියලා දැන් මේ ඔක්කොම කාම බාන්න. මේ මනුස්සයා මැරිලා යන. මනුස්සයා අරම මැරෙන්නේ. මේ සත්‍ය මරණයෙන් පස්සේ පොතේ. මේ සත්‍ය මරණයෙන් පස්සේ පොතේ. එතකොට දැන් මෙතනදී මේ ප්‍රධාන දෙකක් එකට. සමහර විට උපාදාන දෙකක් නේකදී දැන් අපි කලබල වෙන මේවා. දැන් මේ ඒ හිත තමයි මේ කෘත්‍යය හොයන්න බැරි අපි. එතකොට ඊළඟට උපාදානය කියලා කියන්නේ සිල් භූත. ඒකවත් කාම උපාදානය. මේ වගේ රූපයක් දැක්කොත් මේ වගේ රූපයක් ලබා ගත්තොත් මේ වගේ රූපයක් ඇසුරු කළොත් මිදෙන්න පුළුවන්. සතරෙන් මිදෙන්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන්. අර අපි කියන්නේ ඒ විච්ඡ මංගල සුත්ත මංගල මුත මංගල කියන එකත් එකයි කියන්නේ. ඒ කියන්නේ ඉතරකට වතුර කරේ තවත් හොඳයි කියලා ඒක උඩට දැනේ. නමුත් ඒ වගේ අපි කියමු උදේ හවස ගංගා නංගකට දැස්වහම පිළිසුදු වෙන්න පුළුවන් කියලා මුස්තියකින් ඔන්න ගඟට බහිනවා ඒ රූපය අදලා කරන යන්නේ වගේ. එතකොට පුරාණ කර්ම විඳ විඳ තපතෙන් අවසන් කරන්න පුළුවන් කියලා පූර්ව කටුකු තියුණු වේදනාව විඳනවනේ ඒ දෘෂ්ටියෙන් තමයි වේදනාව අහුවෙලා තියෙන්නේ. එතකොට ඒ දෘෂ්ටියෙන් තමයි වේදනාව අන්න ඒ වගේ ලෝකේ හැම කෙනෙක්ම නොදන්නවා වුණාට කෙලෙස් ටික කුක්ටි දැන්නේ පවතිනවා කියන්නේ. අපි දරුවන්ට කැමති දරුවන් ආදරේ ගෙවල් දොරවල් කැමති ගෙවල් දොරවල් ආදරේ යාන වාහන කියලා දැන් මේ ඉතිරිපත් වෙලා තියෙන්නේ උපාදාන ටික. උපාදාන ටික පෙරට හරිගස්සන්න සම්බන්ධ තමයි අපි වෙහෙතේ. හැම වෙලාවෙම කාම උපාදානයේ මුල් වෙලා එක්ක විච්ඡ උපාදානයේ යෙදලා කෙනෙකුට කෙනෙකුට කාම උපාදානයේ මුල් වෙලා අත්වාද උපාදානයේ කියලා. කෙනෙකුට කාම උපාදානයේ මුල් වෙලා සීල උපාදානයේ. මේ තුන් භූමියේ ඉන්න හැම කෙනෙක්ම හතර උපාදානයේ ඇතුලේ තියෙනවා. ජීවිතේ ලෝකයන් ජීවිතේ කියලා කියන්නේ හතර අම්මල තාත්තලා දේවල් දුරවල් යාන වාහන ඉදකඩම් නිලමුදල් සූදවෝ කියන ටික නෑ ආතර උපාදානය තියෙනවා. මොකද රූපේ සාමාන්‍යයෙන් තාත්තා අම්මා තාත්තගේ දුර ඉදකඩම නෙමෙයි රූපේ. ඒ මට හම් වෙන රූපේ ඊගම් කෙනෙකුට බොරු. අපි අර මතක් කළේ අපි කියන්නේ අපේ අම්මා මට මවගලට කම නෙමෙයි. ඔගලට ආච්චි. තවගෙන නැන්න. තවගෙනකට ඇන්චි, තවගෙනකට අක්කා, තවගෙනකට නම්. එතකොට නමු කෙනා කෙනා නම් ඒ තමන් හදාගත්ත තමන් රූපේ උපාදාන වෙච්ච ක්‍රම. ඒ ක්‍රම ටිකෙන් තමයි තමන් හොඳට පාලනය වෙන්නේ. දැන් මම හදාගත්ත ඒ රූපේ උපාදාන උනේ මම අම්මා කියන හැටියට නම් මම මේ රූපය අතුරු කරන්නේ ඒ මින්මට. ඒ මින්මට. ඒ කියන්නේ මේ රූපේ ළඟට යන්නේ ඒ රූපය අතුරු කරන්නේ ඒ රූපයට. මම මේ රූපේම අතුරු කරලා තියෙන්නේ දුව කියන හැටියට නම් කෙනෙක් ඒ රූපය අතුරු කරන්නේ ජීවිතයේ එයාගේ ජීවිතේ ඒ රූපේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ මාත්‍රි. එයාට ඒ උපාදාන වෙන්නේ එයා ඒ මට්ටමට. එතකොට හිරියම්ම කියලා නම් මට්ටමෙන් එයාගේ රූපය හම්බලා තියෙනවා. ඒකයි එයාගේ මාධ්‍යයේ. එයා ඒ රූපයේ එක්ක සැප දුක් විඳින රූපයක ගන්ධන කරන්නේ එන්නේ මට. ඒ රූපය යන්නේ කෙනෙකුට දෙරිඳ වෙලා නම් එයා ඊට පස්සේ ඒ රූපයක ගන්ධන කරන්නේ ඒ රූපය ළඟට යන්නේ ඒ විදිහට. ඒ ඒ එකම රූපය වුණාට ඒ රූපය ඇතුළු වෙන්නේ කෙනා කෙනාගේ ලෝකෙ, කෙනා කෙනාගේ මුන්නට. ඒක එක කාම උපාදානය කියනකොට බාහිරෙන් නෙමෙයි ඒක තියෙන්නේ කෙනා කෙනා ඒ රූපේ උපාදාන වෙච්ච විදිහට. මේ හැම භාණ්ඩයක්ම එහෙමයි. ඒක තියෙන gati ටික එක හැම කෙනෙක්ම රූප අසුරු කරන ඔය වගේ ක්‍රම තියාගෙන ඉන්නවා. එතකොට දරුවෝ කියලා ඔය රූපේ ගත්තහම ඒකයි. ඔයගොල්ලන්ට දරුවා ආදරණීය පුතා වුණත් ලෝකෙට එහෙම එකක් නෑ ඒ රූපෙට. ඒ හින්දා ඒ රූපෙට ගහන්න, බයින්න, කඩන්න පුළුවන් කෙනෙකුට. මම ඒ රූපේ මේ විදිහට අසුර අන්තිමට රූපය අසුර කරන්න මම හදාගත්ත එක මාර්ගය. ඒ මම අසුර කරන්න මම හදාගත්තේ මෙහිමත මම මේ රූපෙට තියෙනවා. නමුත් අපිට තේන්නේ මේ මගේ කාම උපාදානය නේද මේ කියලා අපිට තේන්නේ දරුවයි මගේ කියන්නේ. මෙතෙන්දි කෙලෙස් අපි යෝගේ ඕනාරෝගේ පොළඹෙන එක මේ පවතින ඇත්තම කියන්නේ. ඊගාට ආනන්දරු ගබුවක් නැහැ කියලා කිව්වගේ මොකද බණ කියන්න හරි බයයි ලෝකෙට බණ කියන එක ලේසි නෑ. කියන දේ නෙමෙයි ගන්න යන්නත්. නමුත් මේ ඇත්ත බලන්න. දැන් ඕගොල්ලෝ ඊට පස්සේ මේ රූපයට ගනුදෙනු කරන්නේ ওই විදිහට මේ ඉන්නවා. එතකොට ඕගොල්ලෝ මේ අපි අපේ මනස තුල එහෙම තියෙනවා. උපාදානය කියන්නේ අපි මේ රූපේ මෙහෙම කියලා ගත්තේ ඒක මං කිය අපිමයි හදාගන්නේ. හදාගෙන අපිම ඒකෙන් සැප දුක් විඳින්නේ. දැන් ඒ විදිහට අපි සැප දුක් විඳිනවා. එතකොට ඒ වගේ ලෝකේ ඕනම දෙයක් ඕනම රූපයක් රූපේ තත්වලින් නෙමෙයි රූපේ සැබෑ ස්වභාවය නෙමෙයි උපාදානයේ විසින් අපිට ඇතුළු කරන්නේ ගන්න. නමුත් අපිට කවදාවත් තේරෙන්නේ මේ පැවැත්ම අපේ උපාදානය නේද? උපාදානයේ විසින් මේ පවත්වන ජීවිතය කියලා කියන්නේ නැහැ. අපිට හිතෙන්නේ දරුවා ඉන්න හින්දා දරුවා ඇතුලේ කරනවා. ගෙදර ඉන්න හින්දා කියන එකනේ. කියන එක තේරෙනවා. එතකොට දැන් මොන අපිම හදාගත්තාම ඒ උපාදානය මත අර එකම රූපේ අම්මා ආච්චිනන්ගේ දෙවිදක් කියලා එකම රූපේ කෙනා කෙනා දැක්කා. කෙනා කෙනා ඇතුළු කරන මෙහි සම්පූර්ණ වෙනස් වෙලා නේද? සම්පූර්ණයෙන්ම මම කියලා අදු කරන විදිය නෙමෙයි තව කෙනෙක් නම් කියලා කරන්නේ. තව කෙනෙක් ගෙන්න කියලා කරන්නේ. සම්පූර්ණ ඇලීම, බැඳීම, අතුරු කිරීම ඔක්කොම වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ වගේ නීම තුලින් දෙනවා තමයි අපේ අම්මා වර්තන පස්සේ උපදින්නේ කියන තැනකින් තමයි එන්නේ. නම් ජීවනට මෙයා වර්තන පස්සේ උපදින්නේ. ඒ හින්දා නම් ජීව කුසල දුර ගන්න ඕනේ නැහැ. කියන තැනකින් මේ දෘෂ්ටියෙන් එහෙම නැතුව අපේ විවාහ අර ජීවිතයේ යෙදලා තියෙනවා. අපි දන්නේ නැති වුණාට මේ කාරණා අපේ ජීවිතයේ යෙදලා තියෙනවා. මේ අක්කිය ඔය පන්සල් දෙල්ල වැඩක් නැහැ කියන තැනකින් තියෙන ජීවිතය. අන්තිමට තියෙන්නේ මොකද්ද මේ කාම උපාදානයයි ditthi උපාදානය දෙක. තියෙනවා. නමුත් අපිට එහෙම නැතුව මවෙක් නැත, පියෙක් නැත, මෙලොවක් නැත කියන ওই වචන ටිකෙන් ඉන්නේ නැහැ අපිට. දිට්ඨි උපාදානය කියනකොට හොඳට තේරුම් ගන්න ඕනේ. වැඩක් නැහැ දන් දුන්නට. කියන කෙනකින් අපිට එනවා. මේ එතකොට ආමුරුන්ට දන් දුන්නට වැඩක් නැහැ. කියන කෙනකින් හරිද සමහරවිට. ඒකට ගන්න කරගන්න සාහිත්‍ය හාමුදුරු මේවත් ඕගලන් සාපේක්ෂව කාම කාම බුදු හාමුදුරුවෝ කියලා මේ දකින්න ටිකත් මේ කාම යෝගලන් සාපේක්ෂව මේ වගේ දෙයක් කළොත් සාභූමික වෙන්නේ කුසල් වෙන්න පුළුවන්. මම මේ කවදින යථාර්ථය කියන්නේ. එතකොට බුදුහාමුදුරන් දන් දුන්නට වැඩක් නැහැ. කියනකොට කියන්නේ මොකක්ද? දැන් මේ දික්ටි දෙක එකට. එහෙම නැතු කුසල කර්මය විපාක නැහැ. කියන තැනකින් එන්නේ නැහැ මගේ ජීවිතේ. හඳුනා ගන්නවා. මේ තමයි අපි මේ වෙලාවේදී මේ රූපය අතුරු කරන මේ දෘෂ්ටිය. අපිට මෙහිම අදහස් වෙනවා කියන දැනුමදී මේ උපාදාන දෙක. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. එහෙම නැතිනම් රූපේ මගේ ආත්මය, රූපය අතුරු කරගෙන ආත්මය කියන කියන මෙන්න මේ ස්වභාවය. මෙන්න මේ කාම උපාදාන, චිත්ත උපාදාන, අත්වාද උපාදාන, සීලංග උපාදාන කියන හතර හොඳට දකින්න කෙනා කෙනාගේ මානස තුල ගන්න දේවල් ඔය ටිකෙන් තමයි රූපය අල්ලන්නේ. ඇහැට මෙහෙම වස්තුවක් පෙනෙන අවස්ථාව ගන්න පෙනෙන අවස්ථාවට දුවද පුතා අම්මා තාත්තා දේවල් වල යනවා මේක මුකුත් නැහැ. කාම නැහැ. මුකුත් නැහැ. මේකේ කාම යාන චිත්‍රානි ලෝකේ. ලෝකේ චිත්‍ර කාම නෙවේ. මතක් කළා නේද? සංකප්ප රාගෝ පුරුෂස්ස කාම. සංකප්ප වශයෙන් රාගයේ වශයෙන් උපදින කල්පනාවයි කාමේ. ඔගලන්ට තේන දේ එකයි හැමෝටම ඊට පස්සේ තේන දේ අල්ල ගන්න ක්‍රමය එක්කෙනෙක් පෙටි කැල්ලකින් අල්ලන්න පුළුවන් එක්කෙනෙක් කෝටු කැල්ලකින් අල්ලන්න පුළුවන් එක්කෙනෙක් අඳුරකින් අල්ලන්න පුළුවන් එක්කෙනෙක් භූමි කැල්ලකින් අල්ලන්න පුළුවන් ඒ වගේ මේ අල්ල ගන්න එක එක ක්‍රම තියෙනවා ඒ ක්‍රම තමයි තමගේ මනසේ උපාදානය කියලා කියන්නේ එතකොට මේ රූපයේ කෙනෙකුට ධර්මයක් වෙනවා කියේ කෙනෙකුට මොකද මම මුලින්ම කතා කළ හැමෝටම කාමපාද නේද සාමවරණය ධර්මයක් වෙන්නේ නැතිනම් ආර්ථික කෙනෙක් වෙන්නේ දීයක් වෙන්නේ ජීවියක් වෙන්නේ ඒක පෙවුනට පස්සේ ඉසුරු ටික එක එකනට එක එක විදිහට ඒ අහකට විද්‍යාවක් වෙන්න පුළුවන් ඒ අහකට ආත්මෘෂ්ටි වෙන්න පුළුවන් ඒ අරමුණ විද්‍යාවක් වෙන්න පුළුවන් දැන් කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන හතර නැත්තම් මේ ක්‍රමයට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ උපාදාන වෙන ක්‍රමය දකින්න පුළුවන් මොකද්ද? ජාති මරණ සම්භවයේ ඉපදීම මරණය දෙක ඇති කරගෙන ධර්මතාවය කියලා දකින්න පුළුවන්. ජාති මරණ සම්භවයේ උපාදානයේ භයං විස්වාදරා මනෝ සම්මවේ. අනුපාදා විමුක්ඛන්ති ජරා මරණ සංඛේ. උපාදානොන් නොකොට ජරා මරණ සංඛ්‍යාවෙන් මිදෙන්න. අජරා මරණය. එතකොට තියෙන්නේ අපිට මොකක්ද? උපාදාන නොකොට ඉන්න. දැන් කොහොමද අපි උපාදාන නොකරන්නේ? ස්කන්ධයන්ගේ ස්වභාවය ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නකොට උපාදාන වෙනවාමයි. උපාදාන නොවෙන්න කියන එකම මාර්ගය තමයි ඒක කලින් ගෙනෑමක් කරන්නේ. මෙයාට එන්නේ ඒක ඉස්සර වෙලා. මෙයාට එන්නේ ඉඳ නැති වෙන්න නම්, මෙයා ඇතුළු නොවෙන්න නම්, මෙයාගේ භාවයෙන් ටිකක් කලින් නැති වෙන්න ඉස්සර වෙලා. පංච උපාදානස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දකින්න. පංච උපාදානස්කන්ධය කියන කාරණාව මධ්‍යස්ථව තිබ්බොත් වතුරක් වගේ තිබ්බොත් වතුරෙන් යටයි වතුරෙන් මුදයි කියලා දෙකක් තියෙනවා නේද? ඒ වගේ දැන් පංච උපාදානස්කන්ධය කියනකොට වතුරේ මූලට ආපු ටික මලට උලට ආපු ටික වගේ පංච උපාදානස්කන්ධය කියන ටික තමයි අපිට උපාදාන වේදක පහළන්නේ. අපි ශනිකව පංච උපාදාන ස්කන්ධයකට ඒක ඇතුළේම නැතිවම අර වතුරෙන් යකට තියෙන මෙලි මොලි නැට්ටකට අල්ලගත්තා වගේ හේතුකත්. එතකොට මේ වතුරක නෙළුම් මලක් තියෙනවා නම් අපි ලෝක කවුරුත් පහසු වතුරෙන් ඉඳලා උඩට පේන ටිකට හිතන්නේ. නෙළුම් මල හදලා තමයි හොඳයි කියන එක තමයි. මේකේකට බලන්නේ මේ මලේ ඇතුළේ තියෙන නැට්ට කොයිද තියෙන්නේ නැට්ට කෙනෙකුත් මල නැති වෙනවනේ ඌව හිතන්නේ අපිට අදාළ නැහැ අපේ ජීවිතේ ඒ වගේ ලෝක ජීවිතේ අදාළ නැහැ ලෝක ජීවිතේ අදාළ මල ගැන හිතන්නේ ඒ වගේ පංච උපාදානස්කන්ධ මේ පේන පේන දෙයට හිතන එක තමයි ලෝකේ අදාළ ලෝක ජීවිත වෙන පුළුවන් පේන දෙයට හිතන්නේ ඕකට අදාළ නැහැ මේ පේන දේ පේන දේ ඇති වෙන්නේ කොහොමද ඕක නැති වෙන්නේ කොහොමද කියන එක අදාළ නැහැ ලෝකේ ඒ හින්දා අපිට ඒක අවශ්‍ය නැහැ. ලෝකෙට ඒක අවශ්‍ය නැහැ. නමුත් ලෝකෝත්තර ලෝකෙ නිදෙන්න නම් එහෙට අවශ්‍ය නැහැ මලේ උඩකොට. එයාට අවශ්‍යයි යටකොට. ඒ වගේ ලෝකේ කියන කින් අත්හැරෙන්න නම් එයා බලන පංච උපාදාන සම්පත ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? ඒක උපාය. නැත්ත කොහොමද තියෙන්නේ නැත්හැ ගැරුවාම එකට කියනවා කියන පැත්තට යමු වුණාම බලන්න ගන්න තියෙන මම ගැන හිතන ටික නෑ. වගේ මම දැක්කම දිනක කොහොමද කියන්නේ කියනවත් තේරෙන්නේ. ඒකෙන් මේ පේනවා කියන සිද්ධිය ගන්න හරියට අර වතුර මුල තියෙන මල වගේ. පේනවා කියන සිද්ධිය ඇති වෙන හා නැති වෙන තැනට නුවණ නැති වුණොත් අපිට අපි පේන දෙයට හිතනවා. පේන දෙයට හිතනවා කියන්නේ අභිනන්දති අභිවදති ආජෝසහය චිත්තකේ එතකොට අභිනන්දති වේනාරම්මේ සතුටු වෙනම් අභිවදති සතුටු භවයේ ගුණ කියන හොඳයි කියලා කියයි නම් අජ්ජෝසය පිච්චති. දැසදම හෝ සිටින සතුටු වෙන්නේ නැහැ සතුටු බව ප්‍රකාශ කළේ නැහැ නමුත් ඊට නඟුරු වෙලා හරි කියන්නේ. විනන්දති අභිවදති අජ්ජෝසය පිච්චති. උපපජිති නන්දති ඒ ටික එහෙම කියනවා කියන එකම නන්දිය. යා නන්දි සදුපාදාන. සදුපාදාන. යමක් නන්දිය නම් ඒකයි උපාදාන. එතකොට මේ කියනවා කියන සිද්ධිය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක නොදන්නකොට නොදන්නවා කියන්නේම උපාදානය නවත්තන්න බෑ. උපාදානය නැති වෙනවා හතර උපාදාන. තේන දේ ඇති වෙන හා නැති වෙන හැටි යම් මට්ටමකට දකිනකොට තේන දේ සත්‍යයේ කුජලික ආත්මයක් කියලා ගන්න දික්තිය. දික්තියක තියෙන බුත සමාදන් වීම සීලපති ඊට පස්සේ අත්වාදයේ කියන ওই ටික දෙකෙනවා හැබැයි කාම උපාදානෙ කියනවා අරිහත්ත්වයට දක්වා කාම උපාදානෙ කියනවා ඊට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ ඇති වෙන හා නැති වෙන හැටි නැවත නැවත බලනකොට ඒ නිසාම තව කෙලෙසියක් ඉදිරියට යනවා. ආයතේ පංච උපාදානස්කන්ධය ඇති වීම නැති වීම බලනකොට ඊගාව එකක් නෑ. පංච උපාදාන ස්කන්ධය ඇති වෙන තේම දක්නකොට ආම උපාදාන සම්පූර්ණමත් ඒ කියන්නේ අනුපාදාන කිසිවක් උපාදාන නොකොට නුදුන. නැචකින්ච ලෝකේ උපාදේති. ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ දැන් තමයි ලෝකේ කිසිවක් උපාදාන නොකොට ඉන්නවා කියන එකයි. මොනවද ලෝකේ කිසිවක් කිව්වේ? ලෝකේ මොනවද? ඇහැ උපාදාන කරලා නැහැ, රූපේ උපාදාන කරලා නැහැ, චක්කු විඥාන උපාදාන කරලා නැහැ, චක්කු සංපත් උපාදාන කරලා නැහැ. චක්කු සංපත් වෙන නිසා උපන්න සුවෝ දුක්ඛෝ නුදුක් නොසෝ වේදිතේ කියන මේ උපාදාන කරලා මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ඒ කියන්නේ තව දෙයක් තව කෙනෙක් පුද්ගලෙක් ආපදාන කියනකොට ඉතුරු නැහැ ලෝකේ ලෝකයන්ගේ ලෝකයන්ගේ දර්ශනේ නැහැ ලෝකෙට මම මතක් කළා හැම රූපයක්ම අහු වෙලා තියෙන්නේ මොනවා හරි දෙයකින්. හතර උපාදානයෙන් තොරව ඉන්නවන හිඳේ රහත් වෙලා. ලෝකේ රහත් වෙලා නැහැ කියන්නේ හතර උපාදාන. එහෙනම් හැම රූපයක්ම අහු වෙලා තියෙන්නේ ලෝකේ ඔය හතර උපාදානේ. එහෙනම් හතර උපාදානේ නිදිලා ලෝකයේ මට්ටමින් ජීවත් වෙන කියලා එකක් නැහැ. තේරෙන්නේ? ලෝකයාගේ තියෙන සංයෝජන නැහැ. ලෝකයාගේ තියෙන සංයෝජන තියාගෙන, ලෝකයාගේ තියෙන දැක්ම තියාගෙන, ලෝකයාගේ තියෙන මානසිකමත් තියාගෙන උපාදාන නැතුව ඉන්නවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ මොකද දර්ශනය වෙනස්. සිද්ධිය වෙනස්. මේ වෙච්ච හැටි අමුතෙන් කරන්නේ එතකොට එකම දෙයයි කියන්නේ හතර උපාදානයෙන් මිදෙන්න නම් අන්තිමටම නිදෙන්න තියෙන්නේ කාමපාතන. එතකොට ඉස්සල්ලාම කාම උපාදානයේ ඊට පස්සේ තමයි අනිත්‍යනි සංසන උපාදාන ටික තියෙන්නේ. අයින් කරනකොට ඉස්සල්ලාම තියෙන අන්තිමට තියෙන ඒවා තමයි ඉස්සල්ලා ඉන්නේ. ඉස්සල්ලාම එක මොනවා හරි මැෂින් එකක් හදනකොට හරි අපි ගලවනකොට ඉස්සල්ලාම ගලවලා තියෙන එක තමයි අන්තිමටම හයි කරන්නේ. මේ ඉස්සෙල්ලාම දරුවෝ තිබ්බේ ඉස්සෙල්ලාම හයි කිලෝ හරියනවා. හරියන්නේ නැහැ. ඒක ගල්වල පැත්තකින් දිබ්බා, ඒ ගල්වල පැත්තකින් දිබ්බා, ඒ ගල්වල පැත්තකින් දිබ්බාම අන්තිමටම ගලොත් එක තමයි ඉස්සෙල්ලා හයි කරන්නේ. හරිද? හරිනේ. ඒ වගේ තමයි මේ කාම උපාදාන, චිත්ත උපාදාන, වාද උපාදාන, සීලබ්බ උපාදාන කියලා. මේවා අන්තිමටම කියන එක තමයි ඉස්සෙල්ලාම කියන්නේ. අන්තිමටම ඉස්ලාම් කියන එක තමයි අන්තිමම මුදේ. ඒක කාම උපාදානයයි ඉස්ලාම හටගත්තේ කියන්නේ සංකේතය. එතකොට ඒක කාරණා. මේ උපාදානය නොවේ ඉඳලා උපාදානයෙන් මිදෙන්න එක්කම එක තැනදී. පංච උපාදාන සංයෝගය. පංච උපාදාන සංයෝගයේ උපාදානය අතහැරෙන විදිහට දකින්න ඕන පංචපාදාන සංවිධිය කියනවා මට ඕන විදිහට ඕගලන්ට ඕන විදිහට දුක්ඛාට ඕන විදිහට කියන සිද්ධියක් නෙමෙයි. අපි දැනගත්තත් නැත්නම් අපි කිව්වත් නැත්නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුණත් නැත්නම් ඇති වෙන සිද්ධියක් කියන පංච උපාදාන සංවිධියේ ඇති වෙන ක්‍රමයක් කියනවා. ඒක නැති වෙන ක්‍රමයක් කියනවා. සම්මා දිට්ඨි කිවි ඒ ක්‍රමයේ දකින්න නිවැරදි දැකීම. වෙන දේ ඒ විදිහට දැක්කා. ඒක ධර්මතාවය. අද වෙන්නේ එහෙම නෙමෙයි. මට හිතෙනවා පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ නැති වෙන්නේ මෙහෙම කියන මම එහෙම කියනවා. තව කෙනෙකුට හිතෙනවා පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ නැති මෙහෙම වෙන්නේ. එයා නමුත් ඇත්තම සිද්ධිය එහෙම නෙමෙයි. ඒකට වෙන සිද්ධියක් තියෙනවා. ඒකේ ඒ විදිහටම දකින්න. ඒ වෙන ඇති වෙන ක්‍රමය නෙමෙයි ඒකේ මූලික වෙන දත්තක. න්‍යාය බුදුජානක දේශනා කරනවා. අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, සංහා සම්භූතං, ආහාර සම්භූතං කියලා මේ ඇති වෙන හැටි. එහෙනම් අපි බලපු ක්‍රමය අපිට තේරිච්ච ක්‍රමය අපිට අවබෝධ වෙච්ච ක්‍රමය හරිනම් ඔය ටික උදව් කරගෙන දෙන්න තියෙනවා. නමුත් ඔය ටික උදව් කරගෙන මට මම මට කියන්නේ වෙනකොට ඒකට වෙලා නැති අද තියෙනවා එක්කේ දෙනම ගණන. ඒක දවසේ දීවිලට කරනවා. අපි පංච උපාදානස්කන්ධේ මුදේ ඒ කියන්නේ උපාදාන මුවේ ඉන්න පුළුවන් මොකේද? පංච උපාදානස්කන්ධේ උදේ වේ දන්නා මොනක්ද? එහෙනම් මොකක්ද කියන්නේ? පංච උපාදානස්කන්ධයක් අපිට තේරෙන්නේ මේ තේනවා කියන්නේ තේනකොට තේන දේ ඇතිවීම නැතිවීම හිතන නෝන හදනකොට තේන දේ හිතන්නේ ඉඳ නැහැ. ඒක මේ උපමාවේ වෙලා තියෙන්නේ. නැත්තම් ඒ වෙන මාර්ගයක් අල්ලන නොදුන්නොත් කර්ම බොරුවට මේ යනවනේ. දැන් තේන දේට අපි හිතෙනවා නම් සිහි වෙනකොටම ආස්තව. උපාදාන. නමුත් දැන් උපාදානයේ ගෙවෙන්න උපාදානය අතහැර ඒ වෙනුවට උපායක් වෙනවා තව උපාදානයක් නෙමෙයි සම්මාදිට්ඨිය ඇත්ත ඇතුලේ දකින්න. තේනකොට තේන දේ ඇති වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියලා අපි බලමු. බලන්න කියන ගන්න. සම්මාදිට්ඨිය බලන්නේ ඇත්ත. නිවැරදි දේ. ඒකෙන් වෙන්නේ මොකක්ද? උපාදානය නැහැ. උපාදාන නැති වුණාම කියන වාසියෙන් තමයි. භවයෙන් භවේ නැහැ කියන්නේ පැත්තකට ගියම දැකපු දේ තියනවා කියන එක හිතින්නේ නැහැ. හිතින්නේ නැහැ. දැන් අර මම කියන්නේ අන්නාගේ එහෙම ඕගොල්ලෝ ඉක්ුණාම ආපහු වෙනකොට ඒක සිහි කරලා කොහෙවත් යන්න තියෙනවද? ඇයි ඒක නැත්තේ? නැතිුනේ. දකින්න වෙලාවෙ ඒකට නැඹිලා හිටින්න තියෙනවා. උපාදාන වෙන්නේ අල්ලගෙන හිටින්න තියෙනවා. මේ පේන අරමුණේ දකින්න වෙනාගේ අල්ලන්නේ නැතුව හිටියොත් උපාදානතු බව නැති වෙනවා. එහෙම જાතිය නැති කරලා යනවා. හැබැයි උපාදාන නොවේ ඉඳව ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම ගන්න එක. මේ ඇතිවීම නැතිවීම ටිකෙන් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ කන්නාගේ ඡායාව අල්ලන්නට වෙන්න බෑ ඇතිවෙච්ච නැතිවෙච්ච ළඟට. මෙහෙ එකයි මෙහෙ ලැබුනේ. කියලා ඒක ඇති වෙන්න හේතු ටික කරනවා කියන්නේ. ඒක තමයි මෙහෙ අල්ලන්නේ. දැන් ඒ සංගත පුතට ඒ ඇතිවීම නැතිවීම ටිකට නෝන නැති හින්දා මේ අවුලලා තියෙන්නේ. ඒ වගේ අපිට තේනවා කියන දේ ඇති වෙන්න තියෙන හේතු ටිකට නෝන තිබුණු මේ අවුලෙන්නේ. නේද? අනේ වගේ දර්ශනයකින් කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට පංච උපාදානස්කන්ධය ඒකේ උද්‍යය ප්‍රයත්න නෝන තිබුණොත් උපාදාන්නේ නැහැ. උපාදානයක් වෙනවා. උපාදානය අතහැරුණොත් උපාදාන නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? උපාදානය නැහැ කියන්නේ මොකද්ද? අනුපාදාන. වර්තන නැහැ අනුපාදාන විමුක්තිය. උපාදානය නැහැ කියන්නේ නිදිලා. අනුපාදාන විමුක්තිය ආදිහත්ය. ඒක මොකෙන්ද මිදුනේ? ජරා මරණ සංකේ ජරා මරණ කියන ධර්මයන්ගෙන් තමයි මිදුනේ. උපාදාන නොකර සසමයෙන් එන්නේ. සසමයෙන් නිදුණා කියන්නේ දේව දූත සූත්‍රයෙන් ඔබේ කියනවා අපායෙන් නිදුණ කෙනා. පංච උපාදානස්කන්ධයේ උදේවැය දැහැ කියලා කියන්නේ කෙනෙක් කරන්නේ ඒ සඳහා වෑයම්ද කරන්නේ උපාවක් වෙන්නේ ඒක ඕනේ කියලා හිතෙන්නේ කියන්නේ උපාදාන නවත්තන්න බැහැ ධර්මතාවය. උපාදානයි කියන්නේ භවයේ භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරාම ජරා මරණ සම්භව. ජරා මරණ සම්භවය කියන ජාති මරණ සම්භවය. ජාති මරණ සම්භවය කියන ජාති මේ වගේ අපාය මේ වගේ දුක් ඔක්කොම හිමිකාරී කියලා බලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දුක් සහගත සතර අපායේ බොහොමනේ බොරු බොරු කියන්නේ මොහො නෑ නෑ කියන්නේ මොන කරපෑමක් වෙනවා කියනද දන්නවා මේ දැන් පිළිගත්තත් නැතත් මේ අපාය සංඛ්‍යාත මේ පතර අහිමි නෑ ඉස්සලා නෑ ජාතිය කියන කෙනාට ජාතිය කියන එක ඉස්සලා නෑ භවයේ තියෙන කෙනාට භවයේ තියෙන එක ඉස්සලා නෑ උපාදානයේ තියෙන කෙනාට උපාදානයේ තියෙන එක ඉස්සලා නෑ ආවේ මොනවද දුක් කියන දෙක පවතින ස්කන්ධයේ උදේවය ගන්නා නුවණ නැති කෙනා නුවණ ඇති කරගන්න උත්සාහවත් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. නැති දේ ඇති කරගන්න උත්සාහවත් වෙන එකමනක ප්‍රමාද නැහැ. ඒකෙන් ප්‍රමාද නැහැ. එහෙම කියන්නේ ඒ සල්ලි මෙහෙම. නම් ඒක ඕනේ නැහැ කියන්නේ උත්සාහයක් නැහැ කියන්නේ ඕනේ නැහැ කියන එකනේ. ඕනේ නැති කෙනාට ඒ ටික එපා නම් ලැබෙන ටික තියෙනවා. මොකද මේ දෙකත් ආවංගයන් රේල් රේල් ගේට් වගේ. පාර වැටුවොත් කෝච්චි පාර යනවා. කෝච්චි පාර වැටුවොත් ආර පාර යනවා. ඉතින් මේ උසාවිත උපාදානය වුණොත් අනුපාදාව නැහැ. අනුපාදාකත්ව වුණොත් උපාදානය නැහැ. ඉතින් උපාදානයන්ගෙන් මෙතෙන්ද මේ වගේ නුවණක් එපා කියනකොට මේ ගැත්ත ගන්න හැටිනොට ඇරිලා තින්නේ කොයි පැත්තද? උපාදානය කියන පැත්ත. ඒ හින්දා ඒක නවත්තන්න බැලුවොත් ඒ පාර යනවා. ඒ පාර තියෙන දේවල් ලැබෙනවා. ඉතින් මේ වගේ ධර්මතා ටිකක් කියනවා. මෙන්න මේ මොහොතේ ප්‍රතිචලාවේදී බුද්ධෝත්පාද කාලේ ලැබුණ වෙලාවේ මේක වටිනාකම තේරුම් කරගන්න. ලෝකෙට බොහෝ දේ වටිනවා. ඒදී අහිමි වුණා. සමහරට අම්මා තාත්තා කඩේට තමන්ට වටින අයගොල්ලෝ නරුණා. ගෙදර ඉන්නකොට ගණන් ගන්නවත් නැහැ. මේ සතරේ හැටි මේ සාසනෙත් එහෙමයි ඕගොල්ලන්ට තමන්ට බැරි වෙච්ච දවසට නැත්නම් දහම අහිමි වෙච්ච දවසට දහම අතහැරන දවසට ඕකේ වටිනාකම දෙන්නේ. නමුත් ප්‍රඥාවන්තය කියන්නේ යමක් තියෙන වෙලාවේදී වටිනාකම තේරෙනවා. එයා තමයි ලෝකයේ බුද්ධිමත්. එයා තමයි කියන්නේ. ඒ හින්දා නැති වෙලාවට වටිනාකම ලෝකේ හැමෝටම තියෙනවා. සීරියක් නැතුව ඔක්කොම තේරෙනවා. තියෙන වෙලාවට ඒක වටිනාකම තේරෙනවා නම් ඒකෙන් තමයි තේරුම් ගන්න දෙන පාරමිත සම්පූර්ණ වෙලා තියෙනවා දැන් දෙකේ. මොකද ඒකේ තියෙන වෙලාවට වටිනාකම තේරුනොත් මේ ඊයේදී කරන්නේ නේද? ඒ නිසා මේ ආසනේ තියෙන වෙලාවේ සරාමක දුක තියෙන වෙලාවේ මේ වටිනාකම තේරුම් අරගෙන ඒ සඳහා කටයුතු කරන්න හැමදාම මේ දැන් මේ සඳහා මේ දේශනාව හේතු වෙනවා.